නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छ ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्मुखदम्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 කොහොමද සත්‍යය පිරිසිදු වෙන්නේ කියලා විමසපු තැනදී බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු හැටියට දක්වන්නේ මේ මිනිස්සෙයින් මේ සත්වයින් පිරිසිදු වෙන්නේ ඒ කියන්නේ බාහිර වශයෙන් නොවේ පුද්ගලයෙකුගේ පාරිශුද්ධිය හෝ කෙලසීම ඒ පුද්ගලයාගේ මනෝභාවයන් හා බැඳුණු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනෝ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 සංස්කාර ධර්ම කියලා කියන්නේ හේතුවකින් හටගන්නා දේවල් වලට. මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන භෞතික වස්තු හැම දෙයක්ම ඒ කියන්නේ රූප ධර්මතා සෑම දෙයක්ම යම් හේතුවක් අනුව තමයි හටගෙන තියෙන්නේ. පුද්ගලයෙකුගේ මනස තුළ ක්‍රියාත්මක වන හැම මනෝභාවයක්ම එහෙම නැත්නම් විඥාන ධාරාව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 තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ ඕනෑකමට අනුව මේ කිසිම සංස්කාර ධර්මයක් පවතින්නේ නැහැ මේ තමන්ගේ වශයෙන්හි පවත්වන්නට බැරිකමත් ඒ වගේම නොවිනස්ව එහෙම නැත්නම් විනාශ නොවි භවෙන් භවයට යන ආත්මීය ස්වභාවයක් ඒවා තුල නැති නිසා මේ සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ අනාත්ම ලක්ෂණයත් හැම සංස්කාරයකටම හැම ධර්මතාවයකටම පොදු ලක්ෂණයක්.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 ඒ වගේම මේ ලෝකයේ ලාමක දෙයින් නිර්මාණය කරලා තියෙන අපි උදාහරණයක් හැටියට ගත්තොත් නැටි බඳුනක් ලී දණ්ඩක් වගේ දෙයක් කැඩිලා බිඳිලා යනවායි කියලා අපට පේනවා. නමුත් සංරිදි යකඩ ආදීන් නිර්මාණය කරපු දෙයක් බොහෝ කල් පවතිනවා වගේ අපට පේනවා.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 සංස්කාර ධර්ම සංස්කාර ධර්ම හැටියට දකින්නට පාපය පාපයේ හැටියට දකින්නට කුසලය කුසලයේ හැටියට නිවැරදිව දකින්නට නම් මේ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ සහ සුවිශේෂ ලක්ෂණ වෙන්කොට දැක ගැනීමේ ප්‍රඥාව අපි සතුව පැවතිය යුතුයි ඊළඟට ප්‍රඥාවේ තවත් ලක්ෂණයක් තමයි මේ ධර්මතාවයන්ගේ අන්තර් සම්බන්ධතාවය හෙවත් හේතුඵල සම්බන්ධතාවය දැක ගන්නට සමත් වෙනවා. ඒ කියන්නේ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 නසෝ සබ්බේසු ථානේසු පුරිසෝ හෝති පඬිතෝ ඉත්තේපි පඬිතෝ හෝති තත්ත තත්ත විචක්කන ඒ దేవතාවා කිව්වේ පුරුෂයාම විතරක් නෙමේ හැමතිස්සෙම නුවණැති වෙන්නේ ස්ත්‍රියක් ඇතැම් අවස්ථාවල බොහොම විචක්ෂණ විදිහට නුවණින් කටයුතු කරනවායි කියලයි ඒ ගාථාවෙන් ඒ దేవතාව ප්‍රකාශ කරේ මේ ප්‍රකාශනයේ මුල් කරගෙන බොහෝ දෙනා වැරදි විදිහට හඳුනා ගන්නවා කුණ්ඩලකේසී ඒ මොහොතේ ගැඹුරු ප්‍රඥාවකින් තමයි ක්‍රියාත්මක වුනේ කියලා. නමුත් ඇත්තටම ඒබඳු ප්‍රඥාවක් ඇයට තිබුණා නම් ඇය කවදාවත් ප්‍රාණඝාතයක් කරන්නට, මනුස්ස ඝාතනයක් කරන්නට පෙළඹෙන්නේ නැහැ. මනුස්ස ඝාතනය කරනවා කියන තැනම Tamanගේ මනසේ මතුවෙන පාප ධර්මය, ඒ පාප ධර්මයේ ක්‍රියාවට නංවන්නට අර කියන ලද දෘෂ්ටි, මෝහ, විතර්ක, ਵਿਚාරාදී මේ මනෝභාවයන් ඒ උපාය කෞසල්‍ය හැටියට එහිදී ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. නමුත් ප්‍රඥාව අඩුවය මේ ධර්මතාවයන් වරදවා වටහා ගන්නට පුළුවන්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 යේන කේනචි වන්නේන මොදුතා දාරුණේනවා උද්ධරේ දීනමත්තානම් පච්චා ධම්මං සමාචරේ තමන් දීන භාවයටපත් වුනහම තමන් පහලට වැටුනහම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 අන්දන් තමන් පදා හෝති යම් ලෝභෝ සහතේ නරං යම් කෙනෙකුගේ මනස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 ඊළඟට තුන්වෙනි කාරණය යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම.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 මේ දායකත්වයේ දරන හැම දිනාටම පින් අනුමෝදන් කරන ඥාති හිත මිත්‍රාදීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අප හැම දිනාටමත් මේ ධර්ම දේශනා මේ කුසලයේ ධර්ම ශ්‍රවණ මේ කුසලයේ බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි